ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථස්සස්සාරං විච්ඡේ ධම්මෝ නානං ධම්මෝ නං සච්චේ

සියල්ලම පවත්වන ලද්දේ ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිළිසයි. මේ පරියන්කේ වාසේ විසින් දේශිත මහා පුරුෂ විචාරක අත සම්බන්ධ දේශනාව කුයි අද මේ ධර්ම දේශනාවේ සමාප්තිකාව මහා පුරුෂ විචාරක කියලා කියන්නේ බුදු පන්තිනේ බුදු මහා රහතන් වහන්සේ විසින් කුරුදු කරගන්නා ආකාරය අනුගමනය කරගන්න ලබන දේශ ප්‍රතිපදාවක් අත. විශේෂයෙන් මේ දේශනාවේ සත්‍යමේ ධර්මාත්මකාව ගැන යන්නේ පරිත්‍තර අහන්න බලාපොරොත්තු වන්නේ ආගාධක පිළිසෙ. අවන්නේ කියවනේ මහා පුරුෂ විචාරිකයන් නම් අත්‍යච්ඡායන් දෙක්කේ ධර්මෝ නායන් ධර්මෝ නිච්ඡත්තේ මානේ තේ සංකල්පය ආවෝදවන්නේ ඒ කියන්නේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන සෝවාන් සතරදාන අනාගාමී අරහත් කියන්නේ උත්තරේ මනුෂ්‍ය ධර්මය සාක්ෂාත් කරගන්න ඇන්නේ ඒ කියන්නේ අසුරයි විචාර ඥාන ප්‍රඥාවට යනවා ප්‍රඥාවට තේන නම් කීය ඒ එකක් තමයි විචාරය මානසිකාරය ඒ වගේම ආසාව අපිට කියන්නේ කිසිම තෘෂ්ණාවක් නැහැ කියන එකයි. දෙයෙන් පාලි භාෂාවේ අර්ථ අර්ථ කියන්නේ ස්වල්ප කියන තේරුමනේ මෙතන කියන්නේ තේරුම නෙමෙයි. ඉච්ඡාවක් නැති බව, ආසාවක් නැති බව, මේ ආසාවක් නැති කම අපට තමයි මගපල නිවන දක්වා ඉදිරියට නිවන කියන්නේ. මහේතකෙල්ලට කවදාකවත් මේ ධර්මයෙන් අපේ දුවන්නේ දෙනි කාණේ සම්පූර්ණතාවයන් දිත්තේ ගන්නේ නායන් ධර්ම අසංකේතස්සේ ඒ කියන්නේ වික්ෂිප්තේ උපාසක උපාසිකාවේ සෝවනක් පිළිපේ යම් දෙනෙක් යාමන් යායකෝ සමත්ය වැඩ කරනවා නම් ඒ ආයතන කලේ කියන්නේ යම් දෙයකින් සතුටින් මේ උතුම් සම්පෝෂයයි විශේෂයෙන් විශේෂයෙන් යාන්තේ පිටබඳව තියෙන එවැනි සංකෝෂ වෙලා ඒපස්සේ පිටබඳව කුණක් බැරි සංකෝෂ වෙලා තියෙනවා ඒ දෝෂාකාරයේ සංකෝෂේ ලබකමෙන් සතුටින් මේ කුරුදු කරන්නේ තාදී මේ සැපකමක කරන්නේ කියන නවලෝකදාගන්නේ ලැබෙන්නේ ඉතින් මේ අසංකෘත කුජලාට ලැබෙන්නේ නැත අනිමිත්තයන් දෙත්තේ ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාදාමත්තේ මේ නාමෝත්තර ධර්මයේ ආબોධ වන්නේ පරිවිනේක ආශ්‍රය කරන්නා වූ පින්නතුන්යි පරිවිනේක කියන්නේ බොරෝ ජනතාවගේ යද්දී පරිවිතේ වාසේ නොකලකලාව චිත්ත සමාධිය රැදී මුතලා කාය විනේකයේ අතිසර ගන්නා වූ සමස්ත කායේ ඥාන විපස්සනා ඥාන පරිපූර්ණ ආභෝධ වන්නේ ඒ අද ජන සමාජයේ මැද පරිකරණ වාසය කරන්නේ ඒක ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා ආරම්භයේයත්තරම් දෙකේ ධර්ම නායන් ගන්නේ කුටිපත්ත මේ නවලෝකන ධර්මයේ අභෝධවන්නේ ආගම්ම දාතු නික්කම දාතු පරස්පර දාතු කියන මේ ආකාරයේ සංඥා භීමේ අත්වෙන්න පටන් ගන්නවා ඥාන සංකේත නිර්යාකාද ප්‍රමණය මේ උත්තරේ කරගන්නේ ආමෝදවන්නේ ඒකට කුසීතය ආදී කරන්නට සැලෙයි. උපස්කති ප්‍රතිඥායන් දිත්තේ ධර්මේ භාවයන් ධම්මේ මුක්ත සත්‍යත්තේ. මේ ධර්මෝත්තරා ධර්මේ සාක්ෂාත් කරගත හැකි වෙන්නේ සමීරියන් එකම ප්‍රතිපත්තාමකට වැඩෙන්නේ එළමකති දීර්ඝකාමී සම්පතයි. ඒ අනිත් එහෙම නිලාමින් කටයුතු කරන්නන්ට මේ නවලෝකරාග අධ්‍යයන කාර්යයන් ඊළඟට සමානසත්‍යයන් දුක්ඛේ ධම්මෝ භාවං ධම්මෝ අසමාරිතක්කේ ඒ කියන්නේ චිත්ත සමාධිය වලන කෙනෙකුට තමයි මේ නවලෝකරාග අධ්‍යයන ආභෝධයන්නේ අසමාරිත කුජලයන් කරන්නේ අනුවන්තයන් දුක්ඛේ ධම්මෝ භාවං ධම්මෝ දුක්ඛං යත්තේ මේ මනෝත්තරා ධර්මයේ සාධාරණ කරගන්නවා කියන්නේ ප්‍රඥාව දිනු කරගන්නත් පමණයි. වාග්යාවේ ප්‍රඥාව දිනු සතිසම්පජාන්නේ ප්‍රතිම පාඨක කතා ප්‍රඥාව ඥාන විපස්සනා ප්‍රඥාව මාර්ගඵල ප්‍රඥා මේවා අධිකරණය කරන්න පුළුවන් ඥානවන්තයාට පමණයි. නෝනින් දරපුජ්ජලයන් මේක ලැබෙන්නේ නැහැ. වාග්යෙම අත්‍යන්තයෙන් සඳහන් වෙන්නේ යන්තරේ නාමපකාර කෘෂ්ණා මාන යුක්ති කියන මෙන්න මේ ධර්මයන්ගේ ප්‍රතිපදාක පාඩයි. ඒ වගේම මේ බණේ වලින් පැහැදිලිවම කොට සිදුවේ මේ නවමෝස්තරා ධර්මයේ ආරෝපණය වට. මෙන්න මේ තේරුම් ගැනීම කරුණාකර සමාධිය සඳහන් වෙන්නේ. එනම් අනුබද්ධ ස්වාමීන් වහන්සේ පිළිගන්නේ මේ දේශනේ මැදින් දෙන වැඩගත් සිද්ධියක් සඳහා අනුග්‍රහ ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සුළුතරාණන් කෙනෙකුගේ කුතුහල දෙන්නේ අනිකෝදන සාස්තු දන්දිරුවන්ගේ කුතුහල දෙන්නේ අනුග්‍රහ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ අදිමා ගෞරව සම්මාන මතක් කරගන්නේ ස්වාමීන් වහන්සේ නබී කෙනෙක්ගේ ගෞරවයේ තියෙන ඒ තුන්දරයක මනසේ ගාමී ඔය අතරින් බුදුරජාණන් වහන්සේ විසින් කොහොමද ජපරි තේරුණා වූ තාක්ෂේ කොහේ විද්‍යාව අපතේ කරන්නේ ගුණයි ඒකම සුද්ධෝදන මහබන්තිදෝ තමන්ගේ රටේ කියන්නේ තමන්ගේ වාස්තු වාස්තු කියන්නේ විදහාන කරා මගේ කුතුහලයන් වහන්සේ ජීවිතයන් සත්‍යිත රැගෙන සත්‍යිත රැගෙන පරිවාරයෙන් මේ තාක්ෂේ කොහේ දුකේ පිළිපදයි නිසා දැන් ලෝකදා ඉදිරියට යටින්නවා ලෝකනා බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලකින් සෑම දෙදෙනෙකුම එකෙන්ද සලබාරී පරිදි කරේ කියලා විග්‍රහ කරලා තිබුණා. ඒ ඉතින් ගණේ මහානාම සාහිත්‍යයේ තමන්ගේ ස්වභාවයෙන් අනුන්ද කුමාරයාට විදානය කළා. අපේ නිවැරදිම පරිදි දෙන්නයි කියලා. මුලින් අනුකෝණයෙන් අනුන්ද කුමාරයාට පරිදි දෙන්නේ. ඒකම සුකුමාරයි අපේ ගණන්යෙන් කරගෙන දේවාව යන්නේ කියනවා. බද්දේ රජතුමා පොල්දේනවා නම් පොල්දින්ද දෙන්නම් කියලා. අපේ බද්දේ රජතුමා සම්මුඛ වෙලා දෙන්න සාකච්ඡා කළා මම කතා කරනකොට පොල්දේන්න ආසර ගන්න පුළුවන් නේද? ඒක දිග කතාවක්. මේ අනුද්ද ගාමීන් වහන්සේ පරිදෙච්චි මුල් සිංහාසනයේදී අභිඥාවකින් දෙයක් නෙවෙයි ලැබුවා. අත්කරාපති චරිතයෙන් දින්දචක්ඥානෙ ලැබුවා. උන්වහන්සේ දින්දචක්ඥානෙ නිතර නිතර නිතර පරිභව කළා. මාතෘක සාවබන් උත්සාහය කියන්නේ තමයි කාර්යයක් උන්වහන්සේ දියස්නෝදී ධර්මෝපදේශකයන් සුභිත දුගතියන් උත්සාහයන් රාජේන උත්සාහ අපිටව කරන උත්සාහයන් සම්මාදිට්ඨික විචාදිට්ඨික සත්‍යයන් රාජේන සෝබන අසෝබන සත්‍යයන් මේ වගේ ඥානයේ සෑම කාර්යයක් ලක්ෂ සලා දේශ කරවන්න මේකතාවයි. ඒක තමයි විදර්ශනා භාවනාවේ යෙන්නේ. විදර්ශනා භාවනාවේ අවුරුදු ස්වාමීන් වහන්සේ ආරම්භ කරන් දෙන මහා පුරුෂ විචාර කාට ආරම්භ කරගෙනයි. මහා පුරුෂ විචාර කාට ආරම්භ කරගෙන ශ්‍රී රත්නයේ පාඨමාලාවදී යෙතිය. අපේ සංඝ වහන්සේට අප සාමයේ මතක පාරේ අවසානික මතක සාහනකින් කියන විචාරක කරමින් මේ දෙවියන් ලෝකලා පුදුමජාන මහන්සියට කරනවා. ඉතින් මේ කාර්යයක් කරනකොට වැඩම කරලා දාලා. කන්ද වැඩම කරලා දානවා. අන්තිමට නාමයේ මේ මහා කුණේ කාම පස්තර දේශනාවට වඩාලා. ඒ දේශනාව ආගෙන අනුද ස්වාමීන් වහන්සේ කෙරේ බලාගත්තා. කාර්යයක් කරනවා කියන්නේ ආපතේ වඩින්නේ අර සතිපට්ඨේ සංවේක භාවනාවම කායේ කුසල ආහාරයන් දේශනාව කුණ්‍යා කුලිකා දේශනා කරා. දේශනා කොට විසම්පරේ නොබේ වේලාවෙදී මේ අරුණ ස්වාමීන් වහන්සේ ඉස්පස්සේ කාලේ ගුණගන්වලා ඒ මොහොතේ ත්‍රිවිද්‍යාත්මක අධිකාරයේ පිටියාවන සත්‍යය මහා රහතන් වහන්සේ පස්සේ ලබා તેમને હું બરાબર અને તેમને ઉપરી કાલ પ્રાર્થના સિદ્ધ તેને કામ પ્રાપ્ત કરી હતી ඒ මතදා බුද්ධ ශාසන පාරේදී නැතුම මරණයෙන් අප්‍රසිද්ධ ආගතන්තපති සිටුවරයෙක් ඉපදලා සිටියා. ඒ සිටුවරයා සංඝාමෙන් මරණදී විලාවතදී දක්ින ධර්මනා දෙන්නකත්නාමෙන් අගතන්තපතු ආසමන්තේ නංගත සංකරන් දේවා දක්ින ලබනවා. උදාහරණ මේකේ බලයක් ප්‍රකාශයක් ඇතුළේ මේ උත්තරීතර කරදර පාස්ත්‍රා කරකටදී උදාහරණ විද්‍යාත්මක ශක්තියක් ආවහතන්නේ අයිතික ප්‍රතිදින බාහිර ප්‍රතිදින දානයේදී බොහෝම ගෞරවයෙන් සම්බුදෝත්සව දානයේදී දින හතක්ම දෙවියන් ගම්පේලේ පවත්වනවා විවාහ සම්පන්නයේදී මේකම බුදු පානල වැඩමනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මගේ දායකයන් නිරෝධයේ සිද්ධ කළා ඉන්කව ජයනේ යන්නේ බබලා යන්නේ මේ සත්‍යික රජවෙන්නේ සත්‍ය රජවෙන්නේ මේ ස්වාමී මේක විකාශක දෙවිතුන් දිවි භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දිනස් නොනැතුන් අභ්‍යන්තරයේ දිනදාය දෙන්නේ මකසනාමිත බුදු සසුනකදී දීර්ඝ සංකාරයෙන් අද සංකාරයේ ප්‍රාර්ථනාවේ මේ උත්තරිය කාලේ ආසින් මාසින් දෙකක් දෙන්නේ කියලා බෝධි ගෞරවයෙන් ප්‍රාර්ථනා ඉදිරිපත් කළා. ඒ වගේම පරිවෘත්තිමත්‍රා බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග පංචඥානයේ දැකලා ඊමණිය දුන්න එකේ කල්පලක්ෂයන් ජීවිතයේ ප්‍රාණවල ප්‍රාර්ථනා විදකාතනයේ සිහිනුද්ධානයේ විතරේ සම්පත්තකයේ උදකතනේ කරදී ප්‍රයත්නවලත්වයේ කඩසම්පත්තේ ආභෝධින් ඥානතෝ ලබනවා කිනාදාගතවත් දේශනා කොට වදාළා. ඒ කාර්යවලද ලක්ෂ්‍යයක් පදදාට තිබුණා. ඒ කරුණා නිදිනේ සෑමදාන දාන සීල භාවනාවේ කින්කම් කරමින් මේ ප්‍රාර්ථනාව විශේෂ දරාගෙන කටයුතු කරා. බුද්ධ පරිනිර්වාණයෙන් පසුවේ පරිවර්තන ආන්දේශයේ ධාතු කාර්යයේ හේතු භාවයේ දිනවලින් එකම කායිකයන් ගණනවන්නේ යොදුන් අතක් යොදුන් අතක් අතක් ප්‍රමාණයේ ගණන් ගඩලින් සාම කායිකයක් කරගන්නවා. සාතන් මහන්සේලාගෙන් අත්ලන්තියේ ආරම්භයේ ප්‍රශ්නයේ දිවස්මන ලබන්නේ මොන විදිහේ චින්තනයක් කරන්න ඕනද කියලා. ඒවාමේදී සාතන් මහන්සේලා කියන ආලෝක පූජා දෝවට දැක්කේ එතන අර විශාල චෛත්‍යයේ එළමින් කියන්නේ පිළිවෙල සම්බන්ධ කරලා පහන් පහක් කියලා. ඊළඟට පහන පහක් පහන් විශේෂයෙන් මුළු රාත්‍රියම පහන් පූජා කරලා චෛත්‍යයේ. ඊට මොහොතදී මේ කාර්යය වෙලින් සම්බන්ධව ප්‍රාර්ථනා කරනවා. එතන දින ලෝක දක්න ලෝක මනෝ පරිපාලනය වෙනවා. අත්‍යන්ත බාස්කරන් දාසවාරයන් තියෙනවා. පහතේ දෙක අපේදී ඔය විදිහම ආයෝග පූජාවක් කරන්න සමර්ථවම ඒවාගෙන තමයි අන්තිමේදී අනිත්‍යයෙන් තාක්ෂරාජ්‍ය ගාමී කුතුහ කෙරේ පැතිරෙන පාරියෙන් ජීවිතේ තවතාර්ථකත්වයේ සිය මහා භාරතන් වහන්සේ උදිකාරී මේ සූත්‍රයේ මේ පෙර පරාසයක් තිබෙන්නේ දැන් අපි සලකා බලමු අන්තිමයෙන් අපෙන් දේශනාවට හේතු කරපාටේ විස්සපංච ධර්මස්කාරසිතේ ධර්මෝ විස්සපංච අතිනෝ ගායන් ධර්මෝ පපංච ධර්මස්කෝ පපංචාරා පපංච රහිතෝ කිමේවා යයි ඒ කියන්නේ සංඥා දිට්ඨි මාන නැති කෙනෙකුට මේ මාර්ග පරිණිවාදය අවබෝධ කරන්නේ. අන්තිමයේ ධර්ම වලින් එරි අදින් ගන්නේ මෙලි පැටලෙන්නේ කොහොමද මේක ගැන නැති බව ආදේශ කරනවා. දැන් අපේ අදිස්ථානය සංවාය සම්බන්ධයි. සංවායිකාරයන් ගන්නේ ආයන් ගන්නේ දුක්ඛයිනස්සේ. ඒකේ ප්‍රඥාව මෙන්න අඳුනන්නේ ඒකේ. ඒකේ බාහිර ගන්නා වූ ආලෝකය. ඒ ආලෝකයේ කියන එක බොහොම විසුද්ධ ආලෝකයක්. අපේ පරිවර්තන මාර්ගයේද මේ ප්‍රශ්න පාවරණ මුදේ අවස්ථාවේදී ඉදාතර අවස්ථාවේදී ගතේ දායකයන් වලට දාතු ඒ කාලයකම දෙකියක් ආරයට පහළුණා. ඒ වගේ ප්‍රශ්නාවක් තමයි ආපේ ඒ සම්බුන්නේ. ඒ සම්බුන්නේ ලහු ඉවත් හදන කරන්නේ කියලා. ඒ සම්බුනා පන්දා ආලෝකෝ පන්දා පන්දෝකෝ පන්දා ගතකාමී මංගලින්ද. එනිසාන්නේ ප්‍රශ්නා පිළිබඳව තේරුම් ගැනීම නිසා පාරක් වෙනවා. අපි සීලවල ප්‍රශ්නාවලින් කරන්න ඕනේ. ලක්ෂ්‍යය දිනු කිරීම සඳහා ආලෝකතාවල දක්වලා තියෙන අදගත් උපදේශ සාහිත්‍යය. බරෝනාම උද්දේශයේ උද්දේශ පරිපූර්ණය ආරේන ධම්මචාරණය අඥාතන විච්ඡයන් පංච ධම්මෝ පරිචාය මොහදාතු පරියති කියන අපේ හිතේ තියෙන අඳුර ගැතියේ මුලාන දුරකරන්න උපදේශ සාහිත්‍යය කරලා තියෙනවා. පාසම් කරගෙන කාමයේ කරගෙන ආයත තේරුම් ගන්නට වෙනවා. උද්දේශේ උද්දේශ කාර්යකෝපන ඒ තමයි ඉගෙනගත්ත ධර්ම දේශනා ප්‍රතිතින අර්ථයේ වෙනගන්න හදාගන්නට ඒකෙන් අර්ථකථන හරියටම නිවැරදිව තේරුම් ගන්නට ඕනේ දුක ධර්මයේ අර්ථකථන. පහින් බහින් කරන සුදුසු ආස්ථාවල සුදුසු ධර්මයේ කරන්නේ කරන්නට ඕනේ. ආස්ථාවයේ හිතේ හේතු කර්ම සහිතව හේතු කර්ම සහිතව ධර්ම සාකච්ඡාවේ දෙන්නේ. මෙන්න මේ කාරණා පානුගමනයේ කිරීමෙන් ප්‍රඥාව නැදෙන බව සඳහන් වෙනවා. අස්තෝතමේ ප්‍රඥාව උපදවා ගැනීම උපදෙස් අද බොජ්ජංග ජීවිතාවේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අතිවික්‍රමයේ උසයා පුතක ධම්මා සාමඥානවන්දා ධම්මා සත්පතිගාමී

ඒ ප්‍රඥාව කාමතර ගැනීමට තියෙන කුසල අකුසල ධර්මයක්. කාමාවචාර ධර්මයක්. ඒකනේ සූත්‍රය ශාස්ත්‍රීය ධර්මයක්. මෙතන නිතර යෝනිසෝ අසිතාලෙන් අර්ථකථනය. යෝනිසෝ අසිතාලෙන් කාල්කදා කියන නිසා මේ ප්‍රඥාව ප්‍රඥාව උපදින උපඥාව ප්‍රඥාව එකතරාහයක් වෙනවා. මෙතන සාධාරණව කුසල අකුසල ධර්මයක්. කුසල් මොනවාද අකුසල් මොනවාද කියන එක මනමින් ආબોධ කරගන්න ඕනේ. ඒ නෝන වැඩිකරන. පහලන්ත අහලන්ත දාන්න. නිවැරදි ධර්ම ධර්ම ධර්ම ආબોධ කරගන්න ඕනේ. රාජයෙන් අන්නේ සුත්ත සත්‍ය බාධා ඒ කියන්නේ අවදාන පොදු ධර්ම තේරුම් ගන්නට ඕනේ. අවදාන කියන්නේ අකුසල් වලට බුදු ධර්ම කියන්නේ කුසල ධර්මයන්ට නමයි. සත්‍යකාරක කියන්නේ දෙකකින් එකට විරුද්ධ ධර්මයන් දැනගන්න ඕන කුසලයේ අකුසලයේ විරුද්ධයි අකුසලයේ කුසලයේ විරුද්ධයි මනුෂ්‍ය ආමනුෂ්‍ය කියනවාදී මනුෂ්‍ය ආමනුෂ්‍ය ස්වરૂපේ නිසා මම ඒ කියන්නේ තරතුන් විරුද්ධයි ඕනෝට විරුද්ධයි ඒ ආදී තමයි කර්මයක ප්‍රත්‍යක්ෂ ධර්ම කියන්නේ මේ ධර්මයන් පිළිබඳව ධර්මාන්තර වෙනකොට ධර්ම සාකච්ඡා කරලා යෝනිසෝ මනස පාදයෙන් නිතර නිතර කාර්යනා කිරීමේදී නූපන්නාවෝද ධම්ම කම්ම ධම්ම විචේ සංයෝජ්ජංගේ නමෝ ප්‍රඥා පාරලෙන උපන්නාව ධම්මයේ සංයෝජ්ජංගේ නමෝ ප්‍රඥාව ලැබෙන්නේ වෙනවා මාර්ගපරිවාරේ දක්වා යන්නේ කෙනෙක්ට ඒ සම්බන්ධ කාරණා අටක් සඳහන් තියෙනවා ඒ මොනවාද පරිපූර්ණකතා වස්තුවික දෙවියන්ට ඉන්ද්‍රිය සමාස ප්‍රතිකාරයකට දුක්ඛාන කුංගල පරිවර්තනයට අන්‍යයන්ට කුංගල සේවනයට ගම්බිය ඥානචර්ය අපස්තරයකට අදමුත්කාරකේ කර්මපහ අතේ ඒ කමනා අතහරි තේරුම් ගත්තොත් අපිට වඩා මේ ධර්මයේ සම්බන්ධයෙන් ළමින් තේරෙන්නේ ප්‍රඥාවේ මාර්ගඵල දුවානාමෝදයට වැඩි ප්‍රඥාව අපේ සංකාරකයේ ජීවින් දින දිනු කරගන්න ඕනට පුළුවන් වෙනවා. මේ කාරණේ පරිපූර්ණකතා ඒ කියන්නේ බුද්ධ ධර්මයේ පිළිබඳව පරිසරයේ නිතර නිතර සාකච්ඡාකට ආදෝෂ කරගන්නේ. දැන් අපි පබ්බකාපත් දාතාවේ කියලා නම් මේ පබ්බකාපත් දාතාවේ කියන්නේ පරිසේ කුමන්ද ජාකරණේ නිරුක්තේ කුමන්ද කියන කාටි එක ගන්නට ඕනේ. ඒකයි අපි බුද්ධ රාජ්‍යයේ නියම තේරුම ආબોධ කරගන්න වෙන්නේ. ඒ වගේ උදාහරණයක් පිළිබඳව කියනවා දිවවචන කියලා. දිවවචන කියන්නේ වචනයට අනුරූප වචන අපරංගාරයේ අර්ථය නිස්මෝල දීර්ඝකල බගමේ තේරුම් ගැනීමට දිවවචන කියලා. ඒක දිවවචන වශයෙන් තේරුම් ගන්න තේරුම් ගන්න තමයි අපේ නියමවලින් කියන පරිසංකේත පහ. වස්තු විසද කියන්නේ ඒ කියන්නේ අපේ කායික මේ කායික සාධන කාර්යයේ කොට භාගය. රාජ්‍යන කාර්යයේ කොට කියලා තියෙනවා මේ සමතේ සංඥා උද්දී වේදනා වේදනා කරපත් අනිතියක මේ ක්‍රම වලින් කාර්යයේ සාධන ලාභ කරනවා කියන්නේ කාර්යයේ පිළිසුදු පවා ගන්න ඕනේ සම්පාදනය කාර්යයේ විතර නිතරගේ කාර්යයේ පිළිචාරයේ නැතුව මේ පිළිසුදු කියලා ගන්න ඕනේ කාර්යයේ කාර්යයේ ආධ්‍යාත්මික පිළිසුදු කරනකොට උපාදයක් වෙනවා ඊළඟ තමයි පරිහරණය කරන තේරි පිළිපෙළ පාස්තර එයාගේ මනිකේ පරිහරණය කරන කියන්නේ ඇතුලේ කොච්චර කොච්චර පිළිතුරු දෙන්න ගියාද කියන්නේ. සාමාන්‍යයෙන් කොටිය සාමාන්‍යයෙන් අරක පරිසරයේ ඉන්නේ දෙලි මත මයින්ඩ් එකෙන් මේ අකුණ පිළිතුරු දෙන්න ගියාද කියන්නේ. ඒක පිළිතුරු කතාවන්නේ සමාජයේ ඒකේ සමාධියක් ඇතුළ විපස්සනාවම දිනු කරගත හැකි වෙන්නේ. ඒක නිදර්ශනයක් කියනවා යම් කිසි කෙනෙක් මනස නියතේ පාරම්පරික මොනෝයිතේ පරිදාලා මොනකායිතේ පරිපදමන් ලැබුම් පහේදී අදාලා පහේ පාරක් දැන්නේ ඒ පහේ ආලෝකේ දීප්තිමත් ගන්නේ ඒ වගේම අපරිසුදු දෙන්නේ නෝනවාදන කියාට තුනාලියට ප්‍රීතිය වගේ ඉන්නේ. මොකද පුරුෂ බතරලට පහන් දැතියේ ඒක වේදනාවක් පිළිසිදු දෙයක් කරනවා. පිළිසිදු ප්‍රහාණයක් කියනවා නම් ගන්නේ ඒ පායෙන් ජීවිතයේ ඕම යක්කට ගැටලෙනවා. පාන්දන්නේ ඕම යක්කට ගැටලෙනවා. ඒ වාගේ කායික පිළිසිදු කරනවා. පරිහරණය කරන දේහ පිළිසිදු කරන වටපිටාව පිළිසිදු කරන තියෙනවා නම් ඒ තැනට ගන්නවා නියම බොහොම ජීවිතය මත වැඩෙනවා. මේවා දැන් මේක උපකාරී වෙන බැරි මේකට කියන වස්තු විසද කිරීමතාවදී තුන්කාමී වල ඉන්ද්‍රිය සංස්ක ප්‍රතිපාදනතා ඉන්ද්‍රිය සංස්ක ප්‍රතිපාදනතා කියන්නේ අපේ සංකාමයේ වඩන්න කියන වැඩි ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සබ්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සකාද ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ අදුක භාවයක්. අපකාරක නියමිත ව්‍යාපාරිකයන් අදුතුභාවයට ගෙනින්නේ කියේ. සංජානනීයත පාදවීමේ සර්වකාතරින් ප්‍රකාරය. ඒක පාදවන්නේ සද්ධාව එනිසාද සද්ධාවින් කියයි. ඒකේ නුකෝ ජන්මාව ධර්මතාවකින් ප්‍රකාරය වීර්යය. ඒකයි කියන වීර්ය ඉන්ද්‍රිය කියලා. ඒකත් කුසල ආරමුණේ උපදවාසි කියන්නේ පිළිපත් කියන්නේ ප්‍රකාශන සතිය. ඒකත් කියන සතිය ඉන්ද්‍රිය කියලා. ඒක විතරකින් වාද එකනාස්තයේ කමිනේ ප්‍රකාශය තමයි සමාධිය. ඒකට කියන සමාධි ඉන්ද්‍රිය කියලා. ඒක අපේ ගුරු කරන සත්‍ය වචනයේ ප්‍රධානත්වය තමයි ප්‍රඥාව. ඒක කියන ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. නිසා සමතනවා දෙමියට කාර්යයේ ප්‍රධාන ලක්ෂ්‍ය ගන්න බැරි මේ ධර්මතා පහට කියන ඉන්ද්‍රිය ධර්ම පංචකයේ මේවා සමතනවා කියන්නේ තෝරන ධ්‍යාන වශයෙන් විපස්සනා වශයෙන් මාර්ග ඵල ආදෝෂ දෙන්නේ. ඒ සමතනවා කියන්නේ කොහොමද කියන එක බොහොම ලක්ෂණයට පැහැදිලි කරලා තියෙනවා ඒ පිළිපිට කාර්ක කතාවල. අප දැනගන්න මුලින් කියන්නේ සතිය. සතියෙන් කියන මුලකම ඉඳලා පසු පසුක පාරමිතේ සම්පත්තිකව ගන්නේ ඉඳලා සතිය අතිත්තත් සංගාමින්ද ඕටි දෙකක් ගන්නවා. අදේට ගොන දීපන මේ සත්‍යයේ ප්‍රයන්දේ කියලා. ඒ කියන්නේ සාහන ඥානයකට මේ ශ්‍රේණංකාවේ සාහන ඥානයකට මුනි විතර කරනවා වාගේ. අපේ ක්‍රියාවක නියම සත්‍ය මොකද කියලා ගන්නවා. ඒක ගත කරන ජීවිතයකට සතිය මුලට කියලා ගන්න. සද්ධාහයි ප්‍රඥාවයි කියන ඉන්ද්‍රිය දෙක කඩකර ගන්න ඕනේ. වීර්යයයි සමාධියයි දෙක කඩකර ගන්න ඕනේ. මේක දෙන්නේ උපදෙස් ගැටේ කරේකද? සද්ධාහයි යදිනා ප්‍රඥාව අදුන පස්කින්න නැති දෙක කරන වල සතියකට පත් වෙනවා. ඒක නෝනේ දෙකකින් දුක ගන්න සමාධිය ප්‍රඥාවට කියන පහදින්න පුළුවන්. ඒ කියන්නේ මොකද කාමයේ ප්‍රඥාව නැති. ඒකත් තමයි කරතින. සුරක්කත් කිච්චේ කුත්‍රය සද්ධාව යාගෙන ඉන්න තියෙන්නේ අන්නේ වස්තික පරිින් දාකෙන් යන. ඕරක්කත්තේ කියන්නේ සාතන්නා තමයි පරිවර්තනයේ සත්‍යයේ සුනුතෝ කියන කෝරක්කත්තේ බුදුරජාණන් වහන්සේ දෙපාර්තමේන්තුවේ බුදුරජාණන් වහන්සේගේ පරතර සීමාව ගැන මේ යන උපස්ථායකය. අවශ්‍ය කොටේ වලදන්නේ ඒකෙන් අස්ථානේ පරිණාම සංදාව කියනවා නේදයි. ප්‍රතිදින කාර්ය අපේ ස්වාමීන් වහන්සේලා පස්තියනවා. නෝබලාවනේ බක්කාටේක විදුරු දුතු දුතු තම විතුන් ආන්තේට අමිනෝ දොර සංදාගෙන පස්තිකට පටවෙන්නේ. යථාර්ථයෙන් ඒකම කඩ ගන්නවා මේ ඈතට තේනවා වහන්දිය ගන්නවා එතන සාපහාතෙන් අක්ෂරද කියලා පුරාගෙන තේරෙනවා දිරට එතන තාම වාහනේ දිගටම ආතිල වුණා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා මහත් මන්නේ මොකද දැනවාම ජනයා පසින් කාටාර්ථයෙන් මේකත් දක්වනවා ඉතින් ගන්න යන කියන එක තමයි මේවායි අත්‍යවශ්‍ය කරගෙන තියෙන සංජානන තියෙනවා මේන බඩේන. ඉතින් මම කල්පනා කළා නම් මේ වගේ පාපාට කියලා තවත් දෙයක් පුළුවන් නම් ලබන්න ඕනේ කියලා අද මම කල්පනා කළා. එනිසා සංජානන සමබායයට පමුණවා ගන්න ඕන ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව වැඩිලා සංජානන ප්‍රඥාවක් යනවා. සංජානන ප්‍රඥාවක් යනවා. මොකද වෙන්නේ? අල්ලාහ් කියනවා. මට මුදින් වගේ ඕනේ නැහැ මම තින් කරන්න ඕනේ නැහැ මම ඒක පිළිසු දේශනා විකන්නේ මම බාහන් ඕනේ නැහැ මම බාහන් මම භාවනා කරන්න ඕනේ නැහැ මම ඒක භාවනා කරමින් ඉන්නේ මේ වාගේ දෙයක් දේවල් කියන්නේ පරිවාසික සංකල්පයේ ප්‍රඥාව තියෙන නිසා නෝනිපත් භාවනාවේ එනිසා ප්‍රඥාව හරියට පිටුවා ගන්නකොට සංකාවයන් ප්‍රඥාවයි සමතව ක්‍රියාභූතව ක්‍රියා ගන්නට ඕනේ ඒකම කියනවා ගුරු උපදේශය ආවත්තුනේ කරන් පිළිවෙලයි. කාලයන් පටන් ගන්න තමන්ගේ දාසේ වැඩ කටයුතු මුලින් පාස්වා ගන්න තෝරන්නේ ඒක තමයි තමයි. ජීවිතය සමාජයේ දෙක සමෝතියා ගන්න තෝරන්නේ ජීවිත වැඩි වෙනා සමාජය ආදින සිද්ධාර්ථයට පස්සේ අන්තය කියනවා. ඒක තමයි අපහසුතාවය. ඊළඟට ජීවිතයේ අදෝලා අකම්පිය වැඩි වෙනොත් නිින්දට බය වෙනවා. වාක්‍යයෙන් දා ගන්නවා. මේක දීර්ඝ සමාධිය වලින් සම්මුතිය ගන්නවා. මේ සදාහත් වෙන්නේ එකදිට කිසියයි. එකදිට කිසියාමේදී කියවන්නේ නිර්වාණ සමාධියගේ සම්මුතිය පුරා භූතෝ තියාගන්නවා. සබ්බායන් ප්‍රඥාවගේ සම්මුතිය පුරා භූතෝ තියාගන්නවා. සාර්ථක වැඩසටහන් තමයි කාලක සාහසය ඉතිසේ ප්‍රාර්ථනා කරන දේ නෝනේ. මෙහෙම විවාහ සඳහායි අකීර්ය සමස්ත ප්‍රතිපාදන කාර්ය ඉදකොට ප්‍රඥාව රැගෙන ධ්‍යාන විපස්සනා මාර්ගඵල ප්‍රඥා වැඩි. අපේ විපාකයේ තමයි දුක්ඛන්නේ පුද්ගල පරිවර්තනත. ඒ දුක්ඛන්නේ කියලා කියන්නේ නාම රූප ධර්මයන්යේ ස්කන්ධ පාදන්න කැටි ආයතන දරා ගන්න කැටි අතුලස් පහක ගන්න ගන්න කැටි වගේම පොඩි ඉන්ද්‍රියන් අවබෝධයක් නෑ ප්‍රතිසංස්කාරයේ අවබෝධයක් නෑ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නෑ මේ වාගේ කුසල අකුසල ගැන මෙලෝ සංලෝ ගැන සුගති සුගති ගැන අපේ සාහාරක වර්තමාන ගැන විතරක් ආභෝධයක් නැති කුංජලයක් ආදර්ශක ගැනීමේ වැඩ දෙකින් තින්නට ඕන අපේ පත්නේ කාර්යය කියන්නේ අඥානන්ත කුංජල සේවස්ථා ධනවන්ත කුජලයා කර්මයේ දන්නවා, ගුණයේ දන්නවා, කුසල කුසල දන්නවා, නිරෝධ සංගෝ දන්නවා, ඒ කුසල දන්නවා, නාම රූප දන්නවා, පංච උපාදාන ස්කන්ධ දන්නවා, බව සාහතර දන්නවා, අපදස්සාන දන්නවා, දෙවි ඉන්ද්‍රිය දන්නවා, පටිච්චසමුපාදාන බෙහෙත දන්නවා, චතුරාර්ය සත්‍ය ගැන පමණක් දන්නවා, සීටි කස්තරන් දවන දන්නවා, අතේ තවනාගත අත්තනාම කාර්යය පිළිබඳව බුද්ධ වචන දන්නවා සත්‍ය දන්නේ අසත්‍ය දන්නේ ඒ වගේ දන්නා ඒ අපත් කල්යාණ මිත්‍රාන්තරයන් මෙතර කරනවා නම් ඒ තමන්ට නිරූපණය වූ ප්‍රඥාව උපදින උපන්නා ප්‍රඥාවට වැඩිනවා ඉතින් පහවෙනි කාරණේ සඳහන් වෙන්නේ ගම්බීර ඥානකාරී ආපත්තයේ තනකා ගම්බීර ඥානකාරී ආපත්තයේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රඥා පාරමී පාරමී කෙරෙහි බෝධිසත්ව සංස්කෘතිය සේනක පණික ජාතක දේශනාව ආගාධනික පණික ජාතක දේශනාව ඉදිරි පණික ජාතක දේශනාව නවතික පණික ජාතක දේශනාව යන්නේ මෙන්න මේ විදිහට ප්‍රශ්නා පාරමිතිය කියන්නේ බෝධිසත්ව කල්ප සේවානක ඒ බෝධිසත්ව කල්ප කියන්නේ නිමිතිනේ සමන්තත් ඒ සම්බන්ධ නුවණ ආපදේවා විශේෂයෙන් මුම්බන් විද්‍යාත්මක දේශනාව හොරතරම් පොදු කරන්නේ වාස අපේ ඉඳලා පුදුම විදියට ආත්ම විකල්පී සිදු කළා වූ සේවය. සතරන් එක පිළියක් සමාදාන කරන්න කරන්නේ මේ නුවණින් පුළුවන් වෙනවා. එයාගෙන අතවැසියෝ සුභිතේ කියන සුභිතේ කියන කොමුනාන්න කරන්නේ සදාද පුළුවන් වෙලා සාත්‍යාවේ මන්නේ නිසා. මේ වගේ තව ගෝවාර්තාල දුර කරබන්ද ජාතක දේශනාව සුද්ධාන පඬිතුන් ජාතක දේශනාව රෝගල පඬිතුන් ජාතක දේශනාව අතිසාව කාණික ජාතක දේශනා තෙන් තෙන්නේ කුමාර ජාතක දේශනා යන්නේ අර නෝන පෙරදු කොට දුකනාව සරණාවන් යන ඉතනකට තමයි සංකාරයෙන් මොන අවදීම ඉන්න රජෙන් මේක හේතුවක් වෙනවා අනිත්‍යයි තමයි හේතුදා බුදුබාටපත් වෙලා සම්මාන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන කාරණේ ධර්මයෙන් කරන්නට ඕනේ ස්පන්දායකන කාසු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිසංස්කාරාදී මේ බඳුරු ධර්මයන් අපි ජීවන්නට ආන්නට ඕන සාකච්ඡා කරන්නට ඕන උදේන්ට යන්නට විසදා ගන්නට ඕන ඕනෙ මෙහි කරන්නට ඕන ඒ විදිහට අපි දැනගත්ත අපේ ප්‍රඥාව යකින නූපන්න ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා කිසිතුන් අපට කියනවා මේ අපේ සාධිත සුත්‍රය මහා රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අත්දැකීම සම්බෝධියෙන් යොත් ලබන වාසනාවන්තේ ඒකෙදි කපාරා ඉරිපන්තේ බන්තලාසේ දෙවිත්වය සාමී පුත්‍ර බාහවන්තයාසේ බ්‍රාහ්මණ උදිත්‍ය ගාතක කුණේ දෙවිදිලා පිළිවිදේ බන්තර සිදුනේ ජීවාතේ තුනාදී නෝදකරා තවත් කෙනෙක්ගෙන් පරිදෙනවා පරිදෙන ධ්‍යානාලිකාවකදී නැතේ කිසිසිතක් ඇතුවක අපේ අපරදා සියලුම දෙනාම ධ්‍යානාලිකාවකදී වාස කරනවා ගත්තා ඒ අතරේ ගෝපණී වදාන අනුමදාතේ සම්වත් සම්හත්තේ බුදුරජාණන් වහන්සේ ධ්‍යානයේ අත්‍යවශ්‍ය කරගත පැවිදි කෙරෙහි රහතන් දෙවියන් සංසප්ත කෙරෙහි රාජ්‍යන පරිපාලන කරන මතකයේ ඉතත් ප්‍රාර්ථනා කරන දෙයක් බවේ මොන දැකලා හිටින්න වැඩිය. ඉතලා වැඩිය. ඉතලාවනේ ලාවේ ඉතේ පරිද පාත සංවාදයේ තමයි ඉතිරි විෂය පරිපූර්ණ දේවා ගන්න. පරිවාහක සංවාදයේ ලක්ෂණ සාතරේ පරිපත උදැක්කේ දරින් සංවාද කරනවා ඒ වගේ දියදීන දැකලා තේරුම් ගන්නවා. මෙන්න වලින් මේ ලෝකලා සම්මා සම්බුදු කෙනෙකුන් ආශ්‍රයෙන් කරන බොහොම ගෞරවයෙන් කරන තමයි කරන්නේ. සමහරවිට ආශ්‍රයෙන් කරන කරවාගෙන ආශ්‍රයෙන් බලනවා ඒ පාසල දෝවනේ කියන රටවස්කාර කරමින් ඉන්නකොට සුපිරිතාවා ඒ සුපිරිතේ සංවර්ධන අතර වැඩගෙන ඉන්නවා දැකලා ඒක පොදුනේ අපි කලින් විතරනේ අපි ආශ්‍රයෙන් මාත් ඒක තමයි ශ්‍රේෂ්ඨ සංයතියේ මේ අපි අහගන්න අපේ ප්‍රශ්න ඉන්නේ බරක් උතු මෙන්න මේ කාලේ කියලා. පරිසහක සංඝාත ප්‍රෝලා දෙන්න පරිලෝකේ මේ තමයි තුන් ලෝකයට ත්‍රිකයට බලපාන කාර්යයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ පරිවර්තන ඇතේ සීලස් සංගයෙන් උත්තරින් කරයි. සබ්බිස් සංගයෙන් උත්තරින් කරයි. සම්මා සංගයෙන් විමුක්ති සංගයෙන් විමුක්ති යන දර්ශන සංගේ උත්තරේ කරයි. ඒක වෙලාවෙන් උත්තරින් කරයි ධර්මදේශනා වෙලාවෙන් උත්තරින් කරයි මේ කාර්යයන් මහත්යෙම පරිණාමයෙන් කරයි මේකේ කටපාඩම් කරන දෙන්නේ සම්මත සඳන් දීනේ අතරහන් යදෙන්නේ ඉන්දකා ධර්ම හඳගෙන ඉන්ද්‍රිය ධර්ම බලයෙන් බෙදන්න ගන්න ආගම් ධර්ම අන්න යදෙන්නේ චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ මේ විදිහට උත්තර මාර්ගයෙන් පහළ වෙන්නේ ධර්මයෙන් වටින්නේ වෛකරන්නේ මේ ආධුනික බුදුගුණ කියන අතරේ. එනාමයේ පරිවර්තන ආයතනයට ජන පහදෙන වශයෙන් ප්‍රවේශ කරනකදී පිළිගන්න අවශ්‍ය අවස්ථාවේදී පරිවර්තන ආයතනයේ විශේෂ විසද පරිවර්තන ආයතනයේ ප්‍රශ්න යක්ෂ පරිවර්තන ආයතනයේ වැඩ කරනවා දක්වා. එනාමයේ පරිවර්තන ආයතනයේ ගිහින් මේ කිසි පිළිසෝරා ආසන පූජාවක් කරන්න මනුස්සයෙක් ආවා. දෙවියන් දුකකාලට සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මානකයක් ලැබෙනවා අතකව දෙන්න සාදීන අධියුණක් ගන්නවා. අනිත් සියලුම කාමයේ මහත්කේලාට පිළිතු පරිදි මහායාසක ප්‍රමාණයන් අනුයාසක පිළිගන්නවා. සතුටෙන් මහන්සිය කියන මහා සංඝරත්නයේ ලක්ෂණ දේවාවන්ට විරෝධ සමාපත්තිය පරිවර්තනයක් දරනවා. කවුරුත් ඒ කියන්නේ නිමිතේවාර සම්බන්ධාගේ ධර්මවාදී කටයුතු මෙවලා වැඩගෙන ඉන්නවා අනිකාදිකාඥාන්ගේ මන පොඩයක් ආදී දෙයින්දේ තපාලිය සමෝධනාස්යෙන් බුදු දිනේ කියලා කියනවා ඉතින් උත්සාහයමට දීපෙන් කෙනෙක් ඉතිරිගෙන අක්කාට උපාසනා කළා ඒ අක්කායේ සරුවක් සම්මාන දෙරේ ඉරෝගේ නැගත් වෙනාගේ අදතව විචකරණ කරන විදිහට කරන අකම්ම දේවතාවක් මේ මල්ලාසන පූජා කරනවා ඊළඟ දිනවහත් මහත්යට ප්‍රදාන කළා. ඒ දිනවහන්සේගේ දේශනාව ධනතුගේ සාරවත්යන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. දෙතුන් කෙළවරදී අත්තමතර මහතා කෞපීතේ කෞපලේ සංසාරහා අන්තාවේ ප්‍රතිහි විසුභාවින් පරිදිවා. අපචාතයන් වහන්සේ වාස්තුවේ මාත්‍රි සිතේ වල අද්දාස පුරා නැතිව සීතුමාකාර භාවනාවක් තිබුණා. ඒ ප්‍රාර්ථනාව කියාවේ කියා ස්වාමීන් වහන්සේ මානසික මෙතනදී සිද්ධ කළා වූ උද්දේශකාරණ කුසල පාඩේ මත ආකාරයේදී නිරුද්ධ සත්‍යයේ විසද අක්‍රන්තාවයන් ආචේතවාදී ප්‍රඥාවෙන් අග්‍රේ සම්බෝධියෙන් නිවන් ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා පිළිපත් කළා. එදායි අපේ දැක්කේ කාර්යයක් යන ආචේ අනාගතයෙන් බලාගලා අල්ප ලක්ෂයෙන් සාධිත අසංකේයම් විචාරයේ මේ කාර්යයේ ගෞතම බුද්ධ ශාසනයේ උපතිස්මයෙන් පාරමී පාරිත්‍තරණම් ප්‍රතිජේ අනේ තේමාදී ප්‍රතිජේ ප්‍රඥාවෙන් අන්තරය රාජෝදී නිවර්තය ලබනවා කියන දේශනා කරා. ඒදායේ පරාලක්ක අවස්ථාවේදී පරිත්‍තරකයන් වාගේ බුදු විදියේ බුදු ගුණ ප්‍රඥාවක් කළා. ඒ කියන්නේ පරිවර්තන මහත්මේ සංකාරණේ පාරේලා පිළිගෙන දුක්ඛ ඥාන සම්භාවයක්. අපතර ඥාන ප්‍රතිකාර ඥාන ප්‍රතිපරිපං ඥාන සිද්දත විද්‍යාඥාන සෝලක ඥාන අස්කාර සායනික බුද්ධමන ප්‍රත්‍යඥාන ප්‍රත්‍යඥාන අතුනික පිටෝති අපපටි සංජාන සමාවාස ඥාන ආදී සත්‍යතාවයන් ඥානාදී අප්‍රමාණ ඥාන ධාතු සංජාන කරමින් බුද්ධ අන්දනාසලා මෙන්න ප්‍රශ්නාව ලැබෙන්නේ හේතු වෙච්ච විචේකම ප්‍රාප්තව. අදන්නේ ආසහාතේ දායේ තෝනේ තේමේ කාර්යයක් නෙමෙයි. අර පාතන්දි ගතකරාවක් තේ ගතුම ප්‍රසාරි හරිලා තිබුණා. ඒකා තමයි දායේ තෝනේ. මේ විදිහට කාර්ය කුසල මහාරහන් සම්මාසයේ සිටිකලායි අය ගම්බේර ගහන කාර්යයක් පස්සේ කරන විචාර සංඥාවෙන් අපරාප්ත වෙනවා. පතන් වහන්සේ රහත් භූමියේ පස්සේ මහාගාමීදී සෛත්‍යයෙන් පරිවි සිටේ පළමුවෙන්ම දුටුවා වූ අපගේ බාරදාතන් වහන්සේ දෙපස්සා කරන එකම දහම් කන්දිය ඇතුලේ ඒ කියන්නේ එකම දාතාවය ඇතුලේ දාතාවයේ පද දෙකක් කරනකොට සෝවාන් මාර්ග පළමුවන්සේ සාක්ෂාත් කරගන්න ප්‍රඥාවක් වෙනවා ඊළඟට තමයි වහන්සේ සෛත්‍යයෙන් පරිවි මිත්‍රේ ඕනිත පරිභාගක තුනක් එකට බෞද්ධ වාසයේ දෙකී කරනවා අතින් බාහිර පිළිතුරු ලෝකරා මුදුනදාන වාසයේ සම්මුඛේවා වතුනාතරවලදී කරනවා එදවසේදීම දෙකේ කරනවා වාසයේ සෞඛ්‍ය සත්‍යරා කුලමෙහි විස්වාරයෙන් තියෙනවා ඔයතරම් නිවන් සාමී වාසයේ කාලවත් කන්න වාරමුත් ගාමි කියලා ආරණ්‍ය තේරාසනයේදී බාහු සංගතණිය වඩා කතාවක් බාහිර කොට පරිදෙණියෙන් විද කාර්යය කියන්නේ නමකට ප්‍රතිවස්සා පොදාතේදී කාර්යයක් වන්නට ඇතිවෙති සූතලකටදී ඒ ස්වාමී පරිවස්වාමීන් වහන්සේට තෝරාම වෙන විතරයි ඉතිේ වාක්‍ය පිටු කපින් එන පාරම් කරින්නේ කියලා. පරිවස්වාමීන් වහන්සේගේ ධර්මයන් ගැන කියලා පරිබාහික කෙනෙක් ජීවිතක පරිබාහික කෙනෙක් මේ පරිවස්වාමීන් වහන්සේ පොරොන්දු කරනවා. ඒ කාර්යයක් කරනවා කියන තමයි ප්‍රාර්ථනා දෙන්නේ. කාර්යයක් කරනකොට එතුමාට ජීවිතයේ ප්‍රෝත්‍රයෙන් ධර්ම දේශනාවක් කරා. දේශනාවෙන් එතුමා උදසාසනයේ කයිදිය සෝවාන්වා ප්‍රතිපදාවක් කරා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුක දේශනා කරන ධර්මයේ සෝවණිය කරමින් කායම් ගමනින් දෙකයි. ඒ නින්දා සක්කාදිට්ඨිය ඒකෙන් කියන යානාවේ තෝරන සමානායකයේ උත්තරීකාම ඥාන සම්භාවිතය භාවනාවේදී පිළිවදාලා ආචාර්යවරුන්ගේ ප්‍රශ්නවලින් කිරීමේ ලක්ෂණය වෙන මේ කෙනෙක් ප්‍රශ්නාවල තියෙන උත්තරය කරගන්න යක්ෂයෝගේ සංකාමයේ සංකේතයේ සංකාමයේ මේකේ පරිපූර්ණ දිනු කරගත්තා නම් ඒ පරම්පරාවට කරනවායි අතනයි ඥාන සමාධි සමාධි අධිඥා විපස්සනා ඥාන කියන මේ ලෝක ධර්ම වගේම ප්‍රයාය චතුරාර්ය ඥානගාමී අරහත් කියන ලෝකෝත්තර මාර්ගය කරගන්න. වගේම ප්‍රේමියා සත්‍යඥා සීතිඥා ඥාන සෝතදානයන් ඥාන විශේෂක්. වගේම රහත් බෝධිය, පතේ බෝධිය, අනුසංයෝගී කියන දෙයක බෝධියෙන් පැති බෝධිය සාක්ෂාත් කරගන්නෙන්නේ ඒ උත්තරීතර ප්‍රඥාව හඳුන්වා ගැනීමයි. ඒ ඥානයේ ප්‍රඥාවෙන් අන්තරේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව පාරමිතාව ගැන ආකාශයේ කවුලන්සේ කෙනෙකු කාලයේ කුලයේ ලෝකදා බුදුනේ සමන් වහන්සේ අපනිපත කරතුරතේ සදාමනායක වත්තෝල සීදාකන්තිය රාකෝ නරකෝ ප්‍රඥාප්තිය දේවා අපාමහනුලක පමනවාගතලා අපාංගතේ දඩා කවරුදු පණ්ඩාකන්තියේ පාලවන පුණ්‍යවන්තයන් දුකාරෝණ පිටිතේ පොදු බුදුරජාණන් වහන්සේ පුරාණ භාෂා ධර්මස්කන්ධයේ දේශනා කරලා අපේ දින කතා තුනක කොටලක්කාර අරහතල සමනුත්‍රා දෙලිනි ඉවන්තක අංගනාවතාවේදී අරුදු අසුය කිරමයක් පොයි දවසේ මේ අනුපාදිතස්ස කමිරුවානේ ඉවන්තර වැඩියා සංඝාසේලා කියන්නේ උනා ආර්ය මහත්කම සුදුසුදාන්නේ උනා සුදු ජනතාවේ පරිමාණිකෝ මේ පරිමාණියා වැඩිහිටියා රත්පාල වාදිකාන යක්කතුණු නාවිදාදී සියල්ලේ ආර්යයවගේ නත්පාල සේතන යෝගා විරාජතාවතා මහාසතේ මහානුරු කාර්යයේ මහාකාරයේ විසාර ලක්ෂ යෝගාතුන් යම්විදකයන් යානවා අඳුන් කලඳුන් මිල මුදාය ආදී භාගෝවිත ලක්ෂ කරන්නේ දීනේ වැඩිමෙන් සිදු අඳුනේ කලඳුන් වචෙන් මුලයෙන් හේතෙන් හේතෙන් කාර්යයෙන් හේතෙන් ආභාව සියල්ලා අනිත්‍යකයන් ගාමී ලක්ෂණ ඉතිහාසයේ කෙනෙක් කාමදාස්කාර ධර්ම සදවත්යන් පාපා සංකීර්ණයේ නිවිදී අපේ නැතේ යන ධර්ම අනිත්‍යයි කිදෙනේ නිදෙනේ අපේ නැතේ ප්‍රසන්නයෙන් දුක්ඛයි පරිති ගණිත කියන අපනාත්මයෙන් නැත්කාටි දෙන්නේ අසුදයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභචින්තාකාර බවනාත්වයෙන් දුක්ඛාරිකත්‍යයි දුක්ඛ සත්‍ය උපදවනේ කොහොමද දේශනාවේ කාන්තේ සමුදේ සත්‍යයයි දුක්ඛ සමුදයක් නැති කාන්තේ නෙදුක්ඛ නිරෝධ සත්‍යයයි නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩි ප්‍රායත්නකමාර්ගයේ මාර්ග සත්‍යයයි අනන්ත බිනාම දුක අපේ දුක ආදාතුන් ආසේ විති විදකාරයක් වූ පාරමිතාන බවයෙන් ප්‍රතිවිරුද්ධ කරගන්නා වූ වාමින සතරාක් සත්‍ය අවබෝධ යුතුය සියලු කෙලෙසුන් අසාරදා කරතා පිළිවන් වූ පාස්වා කරගත් සබස්තෝලා සියලු බුදුපතේ බුදුනාහාරයන් අන්තයාතේ අපේ සිතින් කයින් අපේ සංසාරේ ගෞරවයන් ආරුතමාන නමස්කාරේ වේවා අපට අපේ ජීවිතේ පුරා සිද්ධ කරන සෑම කුසලයක් නම් අද මේ මොහොතේදී ජීවිතයක තේසා ධර්මාශ්‍රවණය කිරීම ලක්ෂක සම්භාව ධර්මයන් පාරමී බවට පත්වේ ದಾಖಲೆಗಳು ಗುರುದಾಸರು ಗುರುಮದೇವರು ಸಾಹಿತ್ಯರು ಪ್ರವೀತರು ಅಕಾಲಕಾಲಕರು ನಿಪುಣರು ಪಂಡಿತರಲ್ಲಿ ಸತ್ಯಾದಿ ಸತ್ಯ ಲೋಕಾಂತ ನಿರಂಶೋ ಸಾಕ್ಷಾತ್ವಾಂಶೋ ಪ್ರಾರ್ಥನಾ ಕರ್ಮ ಆಕಾಶಕ್ಕಾಚಿ ಭಿನ್ನಂತ ದೇವಾನಂದಿಕಾ ಪುಣ್ಯಂತ ನಮೋದಿತ್ವ ಚಿರಂ ರಕ್ಷಂದು ಸಂಬುದ್ಧ ಸಾಧನ

අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නායකනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ